මේ ලොව ලොවන්නට මොනවද හොඳය කියා නැති බව දකින දහමක් මුනි රජිඳු දෙයා ගුන් ගුණ කඳ දකිමි ලොව තතු මෙලෙස කියා සමිඳුනි දකිමි නන ධම්මගේ වැඩුවනියා මේ ඇස හොඳයි කිය කිය සත කොහි යන්නේ වෙනතුම් නැති ඇසක් නැහැ ලොව හමුවන්නේ මොන සත කොතන උපනත් ඇස ලැබූ මෙන්නේ ඉරවි නොමැත කිසි භවයක ඉලෙසින්නේ ඇතමතු නානම් භවයක උපතගෙන ඒස වැහැරි මරණෙට යන දිනය කින හිමිකම් තිර ලෙසම ලැබුණයි ඉපදුතන ඇසේම උපත මරණය සහ උරුමේ විනේ එමෙස අරන් බලනට ලොව හොඳ කියලා මොන රූපයද වන්නේ තිර ලෙස හැදිලා ඇසෙත දකින්න සෑම රූ ගැන සිහි කරලා බැලුවොත් විපරිණාම වෙවනේ සෙයි සකලා ඇතපිය කරන රූපයකට ගොදුරුවනා සැමදී සිහි කළොත් අද හොඳ කියපු තැනා වෙනසුම හිමිව ලැබුණාසය තිබුණේ විට වැළසුම ඒකාන්තයි යන දහම පිට සමතන් වන තුනා අහිමි සියලු හට එම වන්නාසයක් අරගෙන ලොව ඇදිලා ඉඹ ඉඹ සුවඳ යයි ලොවනිකදී හොයලා සඳුනද කිසි දෙයක් ඔය හොඳ ගනු කියලා නැහැ නැව වෙන තුනන්නේ සෑම ගඳ එහි ඇදීලා දිවයයි මුඛයයි රස තැන්ගෙන කන්නේ තිබුණත් මුඛය පහළව සැම විලසින්නේ මොන භවයක නමුත් හැදු මුඛ සමගින්නේ මුඛයට මරණේ හිමි වෙයි නිති විලසින්නේ මුකයද වැහැරිලා මරණිට පත් විනේවා ඒ වගේ මුකයකින් රස හොය හොය කනවා කන කන සියලු දෙය ඉහි කෙලවර විනේවා සස හොඳ කිවත් කිසි ඉතිරිය නොම විනේවා හරියට පහස ගන්නට මට හිත කියලා හැදු උපකරණේ නම් මේ කයයි කියලා කවදා කොතන කයයි හැදුවත් නගලා මරණය සමග හැදු කය උරුමෙකි එකලා වැරි මරණයට පත්වනේ දහමගිනේ සමකය ඉපදිනා බව සිහියටමගිනේ අපමණ සසරේ ලැබූ සමකය සියලු තනේ හිමි මරණයට පත් වී ඇත සියලු දනේ අනේත වූ මහතනේ සසරිහි ඈතකි ආගමනක් භවයයි කියලා අනත භවයේ සිට ආවත් හැමතැන අත් දැව් මාරුව කිනි කරලා හොඳය නරක යන්නේ මොනදිය කීවත් ඇස කන නාසයේ දිව නගලා කය යන ඉඳුරන් පස සහ මනසද මතු කර හැදු බව ඇත එකලා අපමණ උපන්නත් යලි යලි මෙය සදලා මරණය ජරාවද උරුමයේ ඇදීලා ඊතන කෙලවරයි දැන් හොඳ නැහැ කියලා හොඳ භව හොයා ලැබුවත් පෙර ලෙස එකලා හැමතැන ජරාවත පත් කර මරණේ වනා එදාහම් උරුම කය නම් සෑම තැනම උනා එමෙතෙන් ජරා මරණය පෙට නොමැති අනා හිරුරක් ලැබීලා නැහැ කිසි විට කිසිම තැනා ඒවැන්න සුරු කරගෙන ලෝකය කියලා ලස්සන රූප සබ්දද ගන්ධද හොයලා සසයද පහස යනෙමි සෑමදිය නගලා දිනදී පිහි කලත් නොය ටික නෙවැ එකලා හොඳයි ගත සෑමදී යලි සිහියේගිනේ වැළුවොත් හොඳේ වෙලා නැකෑ සියලු දෙන පරිහරණයට ගත් දේ යලි බැලුවේ තැන පිරිසිදු බවක් නෑ හොඳ යයි කිසිම තැන සුවඳ ඇති තෙලක් අරගෙන හරියට ඇදලා හරි හොඳ සුවඳ තෙලේ යයි ඔළුවට දමලා බැලුවොත් පසු දිනක ඒ හිත වෙත ඉබලා ඕවර සුවඳ නෑනේ අහලක ලැබිලා අරගෙන මුහුණේ සෝදා සුවඳක් ගන්නේ සුදු කුඩු විලසගෙන පුයරක් දමමින්න බැලුවොත් දිනක් හිත නොමසෝ දෙවමින්න දිනවද සුවඳ පුයරක හැකි මුවකින්න ඇඟ ගඳ හරින්නට සුවඳ ඇති ලෙස ගාලා සමකුණු හැර දැමුවා අද හොඳ හැටි නාලා මේ ලෙස කියා බැලුවොත් තව විමසාලා ලැබෙති දෙයක් කීකරනෙමු එහි වීලා හෝෙම සුවද කරගා පිරිසිදු කරලා දවසක් ගියානම් තව යලි කය දැකලා ඊයේ සදපු පිරිසිදු කය මේ කියලා කියනට හැකිද කෝ පිරිසිදු කොහි තිබිලා මේ කය විතගින බැලුවොත් කිසි තැන නැහනේ සුවඳ කළ කය නැගුණේ හැදුවා සුවඳ කර කය පිරිසිදු කර ඇත්ද දකින්නට සුව එතනේ යලි පිරිසි දුකර නැතවන කය ලෙස දුගඳ වටා වට කර තිබුණේ සුදු කළ තැන ඉබඳු සියක් නිති විලස ලැබුණේ නැහැ හොඳ කිවුනේ කනදී අරගෙන මුවගෙට දින විට හොඳට සුවඳ රස කර හදලා බලනෙමු ඒ ටික ගත් විට කුම විද ඕ එම තිබු සුවඳක් එකලා ගිල්ලා පමනයි දවස යන්ත පෙර යනවනේ ඉවතෙතේ එය ඇදිලා වලමු පොයක දින පසු උන සුවඳට රසට උනේ මොනවද කියලා මේ කය විතට හොඳ හොඳ කිය කිය දිනවා මේ කය දුගඳ කර නරකම කර දිනවා මොනදී හොඳයි දුන්නත් කයේ කුම දිනවා දුගඳක් කරපු නරකක් ඉවතට දිනවා නරකක් ගඳක් දී සුවඳක් කර දුන්නේ කයකුත් ඇද්ද මොන තැනෙමුත් සිටවන්නේ කය වෙත දුන්නේ සෑම දුගඳව ඉවතින්නේ දමස විනවා වැඩි මොහොතක් නොගොතින්නේ සුවඳ කර හදලා පිරිසිදු ඇඳුම මසලා හැම තැන මද ගෙලා දෙනවා අරගෙන කයට එකලා වරුවේ ගත කරවති වරුවෙන් ලිහා ඇඟ ගති ඉවතගෙන එම සැසි බලමු එම ඇඳුමේ හැටි කුම වෙති උදේ මැදලා සැමරලි ඇර ඇර දුන්නා සුවඳක් උලලා සුවඳක් කර කර දුන්නා කය වෙත දුන්නඳුම හවසදී ගලවන්නා කෝදුන් සුවඳ කොමැද පුවා කොහිවන්නා හොඳ හොඳ කිය කියා මේ කය විත දිනේවා දින දින සෑම දියා විස කර හැරලනවා මෙම ලෙස කිය කියා යලි සකසව වෙනවා උපදී හිත ගියා මරණිත කලේ තනවා අවුරුදු 80 අනු ගණනක් මිකායේ කියා ගෙන යන්නේ විතදී මොනවද ඔය හොඳය කියා දුන්දේ කොපමණද මේ කය වෙතට හොයා මොනවද දුන්නේ හොඳ ලෙසටම පසුව හොයා බැලුවොත් සියලු දේ සෑම දුක් කරවන්නේ දුගඳක් කරලෑවා මිස ඉවතට ඔන්නේ සුවඳක් කියා තිර කරවත් ගෙන දුන්නේ මොනවද තිබුණේ කය තුල කිසි විලසින්නේ මේ බඳු කයේ ඇති මේ විලසම වෙති හද හද හොඳ කර කර දිනවා හැදුන ලෙඩක් යන් සම්මතු කළ විට විහිත වූයාසක සලා දිනවා ඉනමුත් මේ කය අද සිට ලෙඩ නැත කියනවා දන් කිසි නොම දිනවා මේ ලෙස මේ කය සෑම ලෙඩ පරිවිත යලි යලි ලෙඩ හද හද දිනවා බඩගිනි කියාගෙන මේ කය හඳන විට මම බඩ පුරවනවා අදු නැත ඔබගේ වත මෙලෙසට කිය කියා කැමත හොයමකට දීලා ඇද බලේ නෙමු බඩේ වියතකට කොපමණ දුන්නමුත් ඇති යයි කියපු තැනා බොරුවට රැවටුවා මට ඇති කියන මිනා අත ඉවතට රැගෙන පැය දෙක ගෙවුනේ තැනා යලි යලි දෙන්න බඩ කිනි මත කියන කෙනා බඩ යයි කියා අපේ කොටසක් ලෙස ඉන්නේ මොන තරමක් දිනත් දුන්නද බලවන්නේ බොරුවට රැවටුවා මට ඇති කියමින්නේ ඇති උන දෙයක් නැහැ නොඇකි දවසින්නේ ඉපදී අනුවක් වසරක් ගෙවෙන තුරා මේ බඩ ජීවත්ව සිටියත් සැවොම කරා තවටයි දිනපතා මට ඇති මේ පුරුහරා බොරුවට කියා ඇත බඩගිනි කියති හොරා සවතා බොරුවකින් බොරු ගතියක් දිවෙලා දිනවා නැවත ඉල්ලන තැන ඇත ඉවාරා දුන්නේ නැත උතින් ආරක් ගෙන ඉවාරා අරිනවදෝ එතන ලීසියකින් රුසිරා ඇනෑන කොට කොටා ඇතුළත දවනු ඇතේ වැහැනව හින්ත මොනියෝ ආහරි දෙවමි පුත කියලා දුව පනි මොනවා නමුදු කතේ දැන් ඔබ පිරෙව්වා නිදියන් මෙමාගේ පුත මේ ලෙස කිය කියා නලවන ලෙස හදලා මේ බඩ රකින්වා අනුවසරත් එකලා මොනවද දුන්නේ කවදද සැනසුම කියලා මේ බඩ දුන්නේ මහා දුක් ගොඩනව හදලා ජීවිත ගමන් මග මුකයෙන් නැගිනු ඇත මුකයක් පගාවක් ගින එය දිවනු ඇත මට රස දියන් නැත්නම් මගේ ගිලුම නැත උගුරෙන් පහළ යන එම මග වැසමී යත මේ වගේ හැඟෙව් ලෙස මුඛයද පවසනවා නෑ නෑ රසට දෙමි ඔබ රසගෙන පනවා බඩි කිනියන්ට මේ ටික ඒගෙන යනවා මග අහුරන් නොසිට ඉද දෙනු කියවනවා ඒ ටික එසේගෙන පුරවාගෙන ඔන්නේ බඩ ඔබ නිදනු මැන මම ආහාරක් දුන්නේ ජීවත් මොකද අප විත මොන සිත දුන්නේ දුන්නේම ආහාරය යවනවා පහළට යන්නේ යලි යලි දියන් කිය කිය බඩ ඉල්ලනවා මුකයේද පගාවට රස ඉල්ලන් එනවා ඊතන පගා නැත්නම් නොම ගිලෙනවා ඒ සෑම කරන්නට මම යයි සැකසෙනවා නෑ මම ඔබට රස මස ගුළු ලෙස දෙන්නා ප්‍රිය කර දෙය දෙවමි සෑම ගිල ගිල ගන්නා බඩ කිනි නොවන ලෙස බඩ කට පුරවන්නා යලි යලි දෙනවා බඩ මොනවද කරවන්නා ඇති ඇති කියා රවටාගෙන කුම ගන්නේ දුන්නෙම ආර බඩ වැල විත හරවන්නේ ඒ ටික අරන් යන විට කොමද වන්නේ දරණට බැරි විලස වාති කීතරේ පන්නේ උඩට තිරේ පාලත පහතට දේ තිරේ පාලත කොහෙන් මුත් ගොස් අත උඩට ගොස් බඩ පපුව හිර දෙත පහත ඇද යනවා දුගඳ දීපිත වෙනවා නැතොත් කය පනවා පාද ඉදි මුන්දගෙන දෙනවා මෙසේ දුගඳමගෙන දුන්නහාර එම ඇදගෙන සෑදවල් නොබාලනේ විලස දෙයි වේදනා පිටවනේ මොනතන සිටින්නේ මහා වැදීනව කියන්නේ ගණනට නොගන්නේ යමං එළියට යයි කියන්නේ නොයමියයි හිතී තන එනම් බලන් නුඹ දැනේ මගේ හැටි නොම දැන ඇද්ද හිත පං කරමි මේ වින මගවලා තනීනා යවයි පහලට එතනා දුගඳ වත කෙරුණා මහාතන් කැත පෙරම හැලුණා බඩේ හැටි දැන ඇත එබැවින් නිසී නොකරත අවැතිද නොබාලත දුව පණී සැඟ විලා දෙයි කැත මෙබඳු ලෝය අරගෙන ආහාර මගේ මිය නෙවැදන මේ වගේ තැන ඉතින අසු අනුවතරක් මෙදිවිගෙන ගිය සියලු දිනයක මේ ලෙස කළා සැමනෙක දිනක් නොම ඇරේ දැක බැලුවේ නැහැ සිහි කළා දෝ දුක මොනවද ලබන්නේ අනු අතර අග ඉන්නේ මරණේ ළඟ වන්නේ මෙතෙක් දුන්නාර මග කින්නේ හොඳ යයි කියන්නට රස යයි සිතව වන්නට දැන් ඇති කියන්නට දෙයක් ලැබුණද රස නොදෙන්නට අන්තිම මොහොතගෙන බැලුවත් ආහාර කිසගෙන රහණෑවන් කියන වදනේ මුඛයට ඉතිය ගලමින අරන්ගෙන බොනවා විපාසය යයි පනේවා සංසිඳාලනවා බොන්න මේ දිය කියා දිනේවා දැන් නැති කියනු ඇත උගුරු දෙක තුනේ වී ඇත දැන් බෑ කියනු ඇත පසුවේ ඉල්ලයි අලි දුදිය යුත දින ජලය අරගෙන කොපාමනේ ගොඩක් වීගෙන ඇති අයි දවසගෙන සිටින්න කෝ කිව හොතින් කයගෙන අහරාද කිති දින නැහැනෙයිසි දැකගෙන පැය තුන හතරකින නැවත දිය යුතු වෙති කිව්තන පිපාසයි කියලා හඟවපු විටදී දගලා ඉක්මනට දුවලා දෙනවා දියමි බොන්ට කියලා විව්වා ඇති කියවත බොරුවක් නේ සමදින ඇත ඇති කිව් එම වත යලි කියයි පැයකින්ම මදි වෙත යලි යලි දෙවෙනවා ඇති ඇති රවටනවා මදි මදි කියනවා උහි බොන්නට ජලය දිනවා අරගෙන වසර කින අනු වසරක් ගිය තැන මිය යන්ට ළඟ උන කෙනා බලමුකෝ හොයාදිය ගැන උපන්දා එදීනා අනුවසරට පෙරිනා දිය රැගෙන පෙවුනා ඇතිය කීමා වාර ගණනා බොරුවට ඇති කියත යලි යලි දෙවයි ඉල්ලත දෙන විට ටිකක් බොත දැන් ඇති නව තන්න කියවත මෙසේ වහාලෙක් වෙන ඇති කියන විට නැවතින මදි කියා ඉල්ලින වහාලා ලෙස දිය හොයාගෙන දින නොදෙමි හිතු විලසින ජීවත් වැඩි මොහොතගෙන යන්ත පෙර උගුරෙන කටද වියලයි උගුරු හිරවනේ යලිගෙනත් දිනේවා එනමුත් දුකම පනේවා පැයක් ගිනේ තනේවා ඇති බොරුවටම රවටනවා මේ වගේ කය රැකින අනුවසරක් ගෙව්වා මොනවද මේ කයට කන බොන දී හෙව්වා නොමදුන්නොතින් එක දවසක් ගිනි දෙව්වා ඇතුලෙන් දවනවා ගිනි කබලක් මැව්වා විලසෙත බඩේ දවයි ඇතිවන්නේ දුක නගලා දඬුවම අපාමනයි දවසක නොමෙ දෙවලා දුන්නයි කිව්ව සෑමදී ඇතියයි කියලා බොරුවට රවටෙනවා පමණකි ඇති කියලා යලි යලි දියන් යනුවෙන් කය වැඩ කරනා විලසට වහලා ලිසෙමි කයෙහි මි කෙරේනා කයෙහි මීකෙනා වහලික් ලෙස කය බැලුණා හද හද හිතියා අනු වසරක් කල් ගෙවුණා අනු වසරක අගට ගිය තැන අන්තිමයි මේ මොහොතිනා කියන මොහොතක් ළඟට එනු ඇත කවුද මම කිව් මෙතනා අහමු බලමුකෝ මම යේ කිව් අය සැලකුවන්නේ කයකට මනා මොකද කිව්වේ මේ කයේ සෑම පැවතුවද නැති දැයි කෙනා මමය යන තැන මගේ මේ කය ළඟම හිතවතු කියවලා හිතියමුත් මේ මගේ කිව් කය මොකද දුන්නේ සැම බලා ඉල්ල ඉල්ලා මා මැරුවා මරණේ ළඟටම ඇත බලා මාව රැවටුවා මාව විහිසුවා පමණි මේ කය කැනහිලා අනේතව මොහොතක්ම යන්නට පෙරදී මරණයේ මත ඉති මම නොමැරෙන කෙනෙක් කරනට වගේ හිත රැවටිලා ඇති මෙසේ මේ කය කියන මේ මොහු අවතලා ඇත අනුවතේ අනු අසරත් සදා දින දින කවටලා අද මිම ඇති ඇද වැඩ කරන්නේ කෝ අතේ පයේ ලොකු වන්නේ උදපැනේ නටන්නේ කෝ ජය අරගෙන දින්නේ ඔබ ලොකු කෙනෙක් කියලා ලොවේ පින්නන්නේ මම ගෙන හදන්නේ කොහිත දෙති මෙලෙසින්න දුන්නද හදලා නුවතරක අගදීගෙන දෙන්නේ මොන දේද නොකියා සියලු දින වැහැරුම සමග මරණය මා නොකියමින දින විඳුනා බොරු නැත එය නම් ඉතිනේ සෑම විට දෙන්නේ මට හොඳ ජය යයි කියලා කිව්වට දුන්නේ මොනවද වැහැරුම නගලා වැහැරුම සමග මරණය වෙතෙක් මග හදලා තව මොහොතයි නේ දමනවා ඉවතට ඇදලා ඉරවි ගුලි වෙලා තව නී කයේ ඉන්නේ වැහැයිද යන්න අහකට හිත කියමින්න අඟවයි මිකය දුබාලව බිම හොමින්න ඉර කර දමයි පපු අත පය සැනේකින්න දඟලා කෑගසා මරණේ ළඟට එති අයියෝ එපා කීවත් සත ඇදලා යති පැත්තක ඉඳන් බැලුවත් කුණු කයක පැති හිමිකම් සදා නැත මරණය කියනු ඇති කුණු වෙන තුරාමී කය වෙත රස දුන්නා සුවඳක් ගල් වෙලා ගඳ හැර සුදු වෙන්නා පිරිසිදු කර කරානික ඇඳුමද දුන්නා තමතන මාරක දෙන විට රැක දුන්නා මොනවා කර කරා දුන්නත් ඉතිරි අතේ නැහැ හොඳ කියන්නට කිසිවක් මිකය වෙත දවසයි ඉදිමුනා දවසව දවස යතේ හිම්බි බලිය ලෙස වෙයි එම සියලු ගත තව එක දිනක් තිබුණොත් කය පැලෙනු ඇත ඕජස් ගල ගලා කුණු ගඳ දිවෙනු ඇත පනුවන් එක සතනෙත එම වුම වෙතේ සුගඳින් පිරී සෑම අහලම විසිර යත මෙතුවක් සුවඳ දේ රසවත් දේ කවලා පිටතින් ඇතුළතින් සුවඳක් ගෙන උලලා අසු අසරක් නැතොත් අනු වසරක් සබලා ඇදු කය කෝ කොතැන තැබුවද හොඳ කියලා දුන් සැම සුවඳ තබලා ඇති තනක් නැත දුන් සැම සිරි පිදුව ඉතුරු තනක් නැත සමතන දුගඳ දී කෙලවර ඉවත් වෙත දියවි ඇත සැකිලි වී කය ඇසිත් යත වැඳි ඇත සැකිලි කැඩි කැඩි ඉවතක යනවා පිරිසිදු දෙයක් යයි කිසියෙහි නොම වෙනවා ඒවත් දිරලා මහා පොළවට පස් වෙනවා ඕකයි කිව් දෙයක් දක්නට නොම වෙනවා මේ වගේ කයක් අරගෙන නැත සිත දුන්නේ මේසක් මහන්සිය අපමණ විඳිමින්නේ කාලය අනුවසරක් ගෙවලම ඉන්නේ වැරි මරණයයි අන්තිමයේදී දුන්නේ මේ වාගේ ගිය විට තව කුම කෙරුවේ තව කය හොඳ කියේ කිය යනවා ඒකය නැත්නම් කොහොම කොහොම හරි ඔයා කයක් යලි සකසනවා යලි අලුතෙන් ගොස් තවත් තැනක් ගැන ආසා බැමි ලෙස විහිදෙනවා එතන ගොතින් නැදුවත් යලි පෙරෙලෙස යලිත් කයක් ගෙන බිහි වෙනවා මොනතන බිහි වුණත් පෙරෙලෙස දුක දෙන්නේ කනබුන දේ පුරා දින දින දෙවවන්නේ ඒ මදි වාට මොනවද තව හොයවන්නේ දීතද සියලු පිරිසිදු කම් හොයවන්නේ මේ ලෙස කළත් කෙලවර ඔය ටිකම වෙති මදි මදි කියා හඟවා ඉල්ලුමට යත් එන විට ටිකයි දැන් ඇති ඇති කියනු ඇති දරුවට ඇති කියා යලි යලි රවටවති මේ ලෙස මේ වාගේ අපමණ කයගෙන දුක් විඳ විඳ සසරෙහි එනවා ලැබුව ලැබුව කයේ ඔය ලෙස දුක දෙතේ සොතෙක් කාලක් මුත් ලොව පනවා වැහැරි මරණිත මොහොතේ ගොදුරු වෙත එනමුත් යලි ආසා තනවා අරගෙන හොය හොය යලි දුකයක් ගත ඊකත් දීමෙම නෙවෙවිනවා මේ වගේ තිදෙන මේ කය ගැන සතු හිතලා බැලුවේ නැති නිසා මිය හොඳ හොඳ කියලා ලෝකෙම වටින දේ මට මගේ කය කියලා සත ඇදිනවා මේවා ගැන තව හොයලා මෙතුවක් දුක් ගින්න දින දින ගින දෙවෙනේ මේ කය හොඳ උනේ මොනවට දෝ ඉතිනේ මේ සත රැවටිලා ඇති තරමක් හිතන මේ හොඳ අරිනු බෑනෙම මහතන ලෙසිනේ බලමින් මේ කය වෙත කිසි ආසා කරන්ත හොඳේ දෙය කයි නැති අපමණේ සසරේදී ලැබු කය දුන් වද කොපමණේ දෝතිහියක නැති හොය හොය විඳේ විඳේ බයට මෙරිගෙන යලි යලි කය හද හද ඇත්තේ මොන සැප දුන්නද සෑම තැන දුක් විඳේ එය පෝෂණයද කර ඇති හදලා බලලා අන්තිම මොහොතේදී ඔන්නේ ඇවොත් රූප පෙන්වවදු ඇති වෙන්නේ හඳ අසලා ඇත්දේ තව මදි දෝගන්නේ ඇතුවොත් කියනවද සෑම ඇති යන්නේ අඹමේ සසරෙහි සිට ඉන ගමනේදී මේ වගේ කයේ මතු කරගන්නේ රූපසද්ද සහ ගන්ධද රසගෙන පහසද යන්නේ පසේ හොයවන්නේ විඳ විඳ ආවත් ඇති උදිනක් නැත ඇතිය කියා සැම රවටන්නේ මේක නේද මෙම කය දෙන සමසිත හැටියට ලෝ සපහිතවන්නේ මේ ටික රැක ගන්න සිහි කර කර ඉඳලා බය වුණු තරම සෝපාමන විදේ කය එකලා මේ කය රැක ගන්න නිතරම සිහි කරලා ජීවිත බයක් වින්දද කොපාමන කියලා එක බවයකදී විඳ විඳ ගිය සතුන්නේ කොපමණ වේද කියලා සිහි කරගන්නේ බය දැටි ගැනුම් මැද මේ දිවි ගෙවමින්නේ කොපමණ බය වුණත් මරණයට යති යන්නේ මරණය ඊතියා මම බය වී උන්නා සමරක වරණ ඉහළටගෙන ගෙන දුන්නා අසු අනු වසුර යන තුරු කය රැක දුන්නා කෝ බේරුමක් නෑ මේ මරණය ඉන්නා මොනතන දුව පැනලා කය මේ රැක දෙන්නේ වියදම් කළා දෝ අපාමන මුදලින්නේ හැමතැන වේස විඳ විස විඳ කළ ගැහැතින්නේ මොනවද සිදු වුනේ අද මරණි කීමෙන්න මේ කය රකින්නට දා දුක් විඳ සිටියා දිවිගෙන තබන්නට සෑම දුක් විඳී හැටියා බොරුවට රවට පුවා ලෙස සෑම ඉන හැටියා මරණිත ගොදුරු වනි අදෙමිම හැපියා මේ වගේ කිය කියා මේ සතු ලොවේ පින්නා භවයෙන් භවය ආවත් නැහැ සිහි ගන්නා යලි අලි කුණු වෙන්ට දුක් ගිනි විඳින්නා රකින්නට කයක් හදෙනවා හොඳ කොයමින්නා මෙහෙම උයේ උයේ යන මේ වගේ කයක් අරගෙන නිදි දුක කියාපාමන එබඳු බව කන්දරා කොපාමන අනත දුර බැලූ විට නැත එම ඉමාතෝනක් සිට අනත තව ඈතට පැදුව අත්දව් පෙනෙහි මනසට තව කොහෙද යන්නේ අත්දව් හදා යන්නේ මදිද ලොව උන්නේ කවුද ඇතියයි කියා ඉන්නේ වැඩු එකයෙන් පසු ලොකුව ගැටවරේ විය කිනා කාලේ පසු උනි තරුණ භවයේ උනි රූපේ සුන්දර කියමිනා සවටි රැවටි විඳ දුක් ගොඩ අපමණක් නම් එහි උනා මෙසේ කල්ගෙන ගත යකන්නේ තරුණ බව පසු කරමිනේ මැදි වයස පසු වෙලා ගොස් එම කයද මහලු කල උනේ මරණේ විත් මරණයෙන් පසු කය සෝනකට යත කරමිනේ පසට යට කුරේ නැතොත් දවලා හරින තැනකට යොමු උනේ මමයි මගේ මේ කයයි යන්නේ දෙක එකතු කර මම මම කියා තවත් මේ මගේ කය සමග ඇති අයද මගේ අය කියේ හිතිය මම මගේ කියපු හැම දෙය අයිති නැති ලෙස මෙහිදියා ඉවත ගිය තැන මරණි සමගම සිදුනා සිහි නැතිනියා මේ වගේ කාලේ ගත කර තව කොහි යන්නේ මගේ කය මදි නිසා යලි මගේ කය යන්නේ අලුතින් අද හදා බව ගමන කියන්නේ මේකනේ බව ගමන කොහොමද හොඳ වෙන්නේ හොඳ යයි කිය කිය හදන හදන කය දුක්ගිනි ගොල දෙව දෙව නැසිනා ඒ වගේ තැනකට බැඳලා හදපු හිත දුක් රෝගෙන් නිතරම වැටුණා දුගිනි කාගෙන ගිනි දුක් විඳගෙන එනතන සුව රසයක් වැටුණා ඔය තන වැඩි වැඩි මම හරි සුවයට ඉඳිමි කියා වැනසු මේ වැටුණා අපාමන දුක් මෙසේ විඳ විඳ සසරේ එදී මොනවා ලබන්නේද ලැබුදිය සතට නැති කුණු ගොඩ වින්දා ඇද ඇද කුණු ගොඩෙහි වෙසි වෙන ලැබූ දෙයක් නැහැ ඉනමුත් මතක නැති මම හොඳ කියන තීරණයට හිත දෙනවා කොපමණ හොඳද මගේ ජීවිතේ පවසනවා හොඳයයි කෙසග පමණක් නොවනු කිරිනවා හැමදේ කුණු ගොඩම හොඳ හොඳ කියවනවා මෙබඳු කයේ අරගෙන නිබඳු ලෙස හොඳ කියමින ආවා තව යන තැන තවත් යයි හොඳ කයක් හොයමින මුලා ගමනක් වෙත නොහොඳ හොඳ ලෙස සිහි වෙත මුලාවට යට වෙත වහල් කම නම් සසරේගෙන ඉත නිවහල්යේ කියනා මුලාවක හිත තැබුණා වහල් කඳ රැගිනා අනත භවයක සිතන් ඇදුනා වහලගේ වහල් ලෙස ඉඳගෙන හිතද සැම දොස විඳ විඳා ගුණ දස ලෙසට එයි මා කුණක් ගෙන ඔස හිත තියා එතනා දුක්ගිනි කඳක් නැගුණා සැප සැපයි ගැයුණා විඳපු දුක මතක නැති කෙරුණා ඇත්ත වැසි යනවා මායාවේ මතු වෙනවා හොඳයි යලි පනවා මෙසේ භවයේ කයක් එනවා කයින් කය අරගෙන ගෙව ගෙව යලි දූ යන තන පසුන සියලු තන කය දිරයි පත් වේවි සෑම තන මේම භවයේ ගමනකි හිමිකම් කිවත් ලොව එකි කිසි හිමිකම් නොඇති විලස එම තන අරුම පුදුමෙති බලු බලල් වෙනවා පෙර සිටු කියා තනවා තිබුගෙදරේ පනේවා වැල්ලියගේ කුසේ උපත ඉනේවා ඇස කන නාස ඇත එලෙසම කයද දිව ඇත නමුත් බලූ හැඩගත අනේ වැල්ලිගේ කුසේ උපදිත ඉපද විහි කරලා වැළු විට එදා එකලා මහා සිටුයේ කියනා තරමේ සිටි අය බලමු මෙකලා අද බලු නකුටු වෙත ඇවිදින් කෑම හොයවත එදා මී සිතේ යත හොඳම රස කෑම යයිගෙන දිත ඒ කය කුණු වෙලා පණු ගුලි ලිලස හැදිලා පිටියක තබලා ගියාතන් පත් කළයි කියලා සමහරෙක් එමෙතන මාස ගණනක් ඇතුළිනේ බලු ගැබකේ පිහිටන කලලයක් ගින බලු කයක් වින ඒකයේද දැන් ඇත හැදුගේ දොරෙහි එය වෙත බලු පැටියා යනු ඇත එදා සිටු ආමුදුරු කියවත බලුය හඬ නගලා යුම් යුම් හඬක් දෙවලා අත් වසුරු ගසලා හඳේ ගසයි අද වරින් කියලා කාපං මෙබඳු දින බතයයි දමයි එලෙසින කුණු සැඩුල් ලෙස කින කියපු වැඩ කරු ගඳයි කිය තැන ඔහු අතින් අනලා පය පහ මුලක දමලා කටේ කෙලේ ඇදලා දැමුව කටු කෑලි සහ විකලා දැන් එයේ ගිලිනවා සසේ කර කරා කනවා බලු පැටි කියනවා අනේ සිටුරාලේ කොහි යනවා මේ වගේ සසර ඇත මිනිස් නම් දිගටම නැත තිබුණත් දුකම වෙත අනේ තිරිසන් වෙලත් දුකකට එයින් නවතින්නේ නැහැ කයක ඇති දන්නේ ප්‍රේත භව ගන්නේ ඒ ටිකත් එම තන නොවන්නේ කෙලසොටු පිටක් වෙත ඒකටම හිත ඇද යත කාරාක්නිල දෙදිත දෙව් විට එම ලෙව කකා යත පව් කඳන් වැඩි තැන ඒතෙම සොටු දියරගෙන ලෙව කාගිල්ල තැන නොමැත උගුරක් පහළ බැස යන පදසයින් පිරීලා කෑදර විලා එකලා සෙම්සොටු දිවහිලා ගෙවයි කාලය දුකෙන් පිරීලා අපාමන කලක් මේ දුක් කඳ විඳිනු ඇත මම මගේ කියන දෙක නම් අහවර වේ නැත දුක විඳ විඳාමුත් ඒ කය ලබුම වෙත සතුටක් තිබෙහි මම මගේ කයේ කියනු ඇත ප්‍රේතව එකයේ මුත් රැකගෙන දිවි ගන්නේ ආසා අඩු නොමැත මම මගේ කියමින්නේ කෙතුවක් බැරි වුණත් ඊතය රැකගන්නේ ප්‍රේතව ඉඳත් දඟලයි අඩු නොවමින්නේ මේ වදී අනේත වූ දුක් විඳ විඳ මේ සතද සසරේ ඈතිනි එන්නේ ප්‍රපමණ බැලුවත් තව දුර ඈතට භවයේ ගමන ඔයේ ලෙස එන්නේ සත අපායක උපත ලබා එම තමදා මම මගේ කියමින්නේ කය අතහැරේ හැරේ යලි කය හොය හොය ලබ ලබ ආභවේ මගේ වන්නේ කොතෙක් භවයේ ගමන ආවත් ඉවර නැත අවිදු දන්හාවේ මේ අලි දෙවනු ඇත අවිදු නම් මෙතන විද බැලු තැන නොවේත නොසිතු හින්දාම අවිදුව ගිලම ගත ආසයම නිසායි තන ඇමිනෙනවා ආසරස හොයා ඇම ගිල ගිල එනවා ආසයම ගිල්ල විත භවයට යනවා භවයේ මෙම ගමනේ උපසෙත යොමු වෙනවා උපතගෙන හොයා මම මගේ රැස් කරන තනත හිත තියා හොයනවා එක ලෙසින මරණේ නැති නියාවින් සිත ගත හැදින එතන රැස් කළා මගේ මම දෙය කිවුන මමය මගේ කියන දේ එහි දිහි බැඳලා මොනවාමුත් හොයාගින කොළදී කවලා එබඳු ලෙස කළා වූ පව්කම් සකලා පාප බල රැගෙන යයි එතනින් පැනලා අයිති නැත වසර කීයද බව වන්නේ භවයේ බිඳ ගියොත් වෙන භවය කියන්නේ පෙරදි භවයකදී ගත් දෙය කොහි වෙන්නේ යලිදු එය ලබන තැන නැහැනව ඉන්නේ මෙම කලේ ගිවලා සංසාරය කියලා ගමන සැකසවලා භවයෙන් එති හොයලා එබඳු තැන බලමු පොසරු කොහි කියලා මේක රෙයි නිසරු බව ගමනෙම මෙකලා ධාමල්ගින දැකුමු මේ සතු විමසන්න සියලු හටගත්තු බව අත් බව ඔන්න කොයිද තිර උනේ වෙනසත නැගෙමින්නේ වෙනසියා ගුණා ඒ ටික වියමෙන්නේ එබඳු ධම්මගේ කිලෝ සතගෙන ඉන්නේ මේකේ මුනේ දියද හොඳ හොඳ කියවන්නේ සසය හොඳ දියේ මරු එමවන්නේ මරුගේ පාස läගපු අය ලොව පවතින්නේ ලෝකේ හොඳ කියා අපෙතින් ගියයි කියලා මෙසතෙහි බැඳී එක අත් බැව් ගෙවලා එලෙස වහලෙක් වේ කයේ විත වැඩ කෙරලා මැග්ලායයි ගොතින් දුක් තැනකට ඇදිලා මෙහෙම යන ගමනේ මොන හොඳ දුවන්නේ එබඳු භව ගමනේ කොහොමද හොඳ වන්නේ තීම කරේ රැගින දැකින් මිලෙතින්නේ දහමගින දකිමු නිසාරුව නියතින්නේ සමතේ හිමි නිසාරු තතු සිහි කරගන්නේ හරය නැති ලොවක මොනවද හොඳ යන්නේ බැඳෙන හිත තබන වටිනා දෙයකින්නේ සැදුණු භව නොමැත සත විත පවතින්නේ මෙම දම් දුටුව විත සන්නා හැරලා අවිදු දුරු කරමු විදු නැන විත නැමිලා සදන මග දෙවන සිත අදහස් හැරලා මිදෙමු ලෝව විතත යන තන සතු දැකලා ලෝකිත ආසා බැඳගෙන හොයනෙත මොනවා නමුත් නෑ හොඳ කියලා සවත රවත මිම භවයක ආවනි කොහොමද හොඳ නෑ කිසි කලා එබඳු භවයේ හොඳ යයි හිත නැත දෙය නැහැනේ දාම අනුවම දැකලා මෙබඳු දිනේ සිට නොපතමි භවයක් මෙතන මිදෙමි සිත සිහි කරලා ලෝකෙට නොබැඳී අද මේ භව ගමනේ සතු දැනගෙන අතර සිත ගත නැවතිවිය යුතුය නිසරු ගමන අතහර මෙම සියලු සතු භව මග අනියතයි ඇතුරද දුකද පැතු නියත වූ මගක් නැත නිසරුය සියලු තන අරගෙන අත් බවයි කිව් හොඳ කියන මෙනේ කාටද අත්දවක් ලොව හොඳ දෙව පුතනේ සුගතිය කිවත් දුගතිය මුත් එලෙස විනේ සුගතිය සැපයි කීවට සැප නැහැ රැඳිලා සැපයි රැවටිලා ඇත එයමය එකලා දුකයි විඳ විඳා දුක් ගිනි කඳ තැපලා මෙලෙසට ඇදුනා පමණයි භවයය කියලා දැන් අපි භවයයි කියපු දාමේ තතු දැකලයි මේ ලෙස පවසන්නේ මෙබඳු භවයේ කොහොමද හොඳ කිව් තැනේ නෑනෙව අප හත හොඳ වන්නේ මෙබඳු ලොවක් ගැන බැලුවට කිසි තැන නැහෙනි හොඳ උතන හමු වන්නේ භවය අනියතයි දුක සහ අනතයි මේ තිලා කුණු වෙලෙමය වන්නේ මේ වගේ භවයේ හටගෙන මේ ලෙස යන්නේ නැහැයිද තියන්නේ නිසාරුව දකිමින්නේ උපදින හොඳ තැනක් ලොවේ නැත කියෙමින්නේ අපි දැන් දකිමු නිසාරුව සෑම ලොවේ ඔන්නේ අපමණේ සසරේ ඉපදී ඉපදී ආවේ ලැබුණද තිර බවක් කිසි කලේ නොම ඌවේ ලැබිලා තිබුණා නම් අපි එහිමය පෑවේ නොලැබුණු නිසා නෙව අද අපේ මිහි ඌවේ එනම් මතුව හොය හොය යන ගමනී සතු කොමද හොඳ වෙන්නේ මතු බව උරුම පැතු ඊසම පෙරලිතම ගෙවි ගෙවි වෙනති සතු හිමිකම් මත ඇරෙහි හිමි නැත ලොහි ගෙතු ලෝකය හිමි කීවත් හිමි කෙනෙක් නැත ලෝකෙත අයිතිකම් පවසන කෙනෙක් නැත එනමුත් අයිති ලෝව අයිතිය තවත් ගත ගන්නට නඩු දමයි මම මගේ තවත් යතේ කාටද හිමි වෙන්නේ මේ මහා පුලේ තනේ මේ මම කියපු කය යන ඉමේ මේ බඳු කුනේ මේ සෑම ලෝවෙම අනියත දුක අනත විනේ වැරි වැනතියයි සෑම දිය සියලු තනේ මොන දේවී කීවත් අත් බැවූ ගෙවි ගෙවි අනේවා මොන බඹ කීවත් අත් බැවූ ගෙවි ගෙවි අනේවා ගෙවිලා කෙලවර දිවෙන තුම සිදු වෙනවා මම යයි tire කෙනෙක් තුන් ලොව නොම විනේවා හැමතැනේ රැවතුමයි හොඳ හොඳ හිත කියලා මේ ලොව හොඳේ කියයි මහා ඇම විහිද වෙලා ඒ වගේ ඇමක් ගිලිනට අපි අද ඉඳලා නෑනවැසකක් උනේ ඇත බුදු බණ ඇතිලා මුනි රාජේ දුන් සතේ අම්මගේ අරගෙන දහම් නුවණ මතු කර ඉන්නේ ඒ සදහම් නැනේ නුවණ ලැබුණු විට ලෝකේ නිසරු බවේ දැක ඉන්නේ එමවන් මහා නිසරු මේ ලෝකෙට නෑනෙව අපි හිත බැඳගන්නේ මොනවා උයන්නේද ලෝකෙන් නිදහස් උනදාසන සුමේ පෙනියන්නේ ලෝකය කියන්නේ දුක් විඳගෙන යදිනා අවිදුවේ තන කී නෑ ඒ හරි තන ඉතිනා දැනගෙන නිදහසට හිත තැබොත් එතන ලෝකයේ අතරේ යයි හිතගත නැති කෙරේනා හිතගත කියන දෙක මේ භවයටම ඇත භව ගමනකට නිතරම එම උරුමේ වෙත මේ දෙක රැගෙන ආතන සන සුම සොයත පවතින දෙයක තන තුම නැත දැනෙම ඇත බුදු මගේ දුටු විට දීදම් පෙනියති ඒ මගේ දකින්න විට අත හැර මිදී යති එම විට භවයේ විත හිතගත බැඳී නැති මේ කයේ කෙලවරදී මතු භව ලැබී නැති දැනගෙන මේ දහම අපි බුදු මඟ දැකලා අතහැර විවේක වේසනසෙමි අද කියලා ලෝකය අතරේ යන්නේ මගේ සමවත ලැබීලා අපි අද අරි දැහැනේ දකිනි මූලව හැරෙලා අල්ලනේ ලොවක් නැත කිසි තැන බැඳී අප නැත ලොව මොන වාට හිත යොදම් දෝ නැත බලා හැම අත ලෝකෙත බැඳී නැත අපි ආද දහම තුල ඇත නිවන් මාගේ දැක ඇත නිවුම සැනසුම දහම ලෙස ඇත දහම් සුවේ දැකලා නිවි සැනසුම ලැබලා දහම තුල දැකලා සිටියා සමවත් මගට ඇදිලා පිරිසිදු වේගත හිත ඇත ටික ටිකම හොඳ වෙත ආසා බැඳුම් නැත මෙදා අපේ තිත සුවයගෙන එත නිදාහස සුව උනා අතහැරුම මෙහි කෙරුණා ඇල්ලුම් නැති වුණා එදා බර ගති අතර හැරුණා බුදු සුවයේ ඇද ඇත පිරිසිදු එළිය ගත සිට උබුදු ආවිහි දෙත මෙතන බුදු පළමු දැහැනට එත අරිසව් දහන ඇත එමෙතන විහෙර ගිනි නැත සුවය වෙත හිත ගත ඇදී ඇදී අද සැවොම මෙහි වෙත අරිසත් දහම ඇත පළමු දැනෙහි සුව දෙත මුහුණ එලි කරී ඇත නිදහසේ පිහිටි ගත සිත වෙත සුදු කරම යනවා ගත හිත කියන තනවා ඒ බවම විනේවා භවය හැරි තන නිවන වෙනවා දැනගෙන භවයේ තතු නොබැඳෙමු කිසිම කිසි තතු සෑම අතහැර යයුතු අතරේ දැමු විට ලොවම හැර සතු දිනෙන් දිනේ නැගීලා ලෝකේ නිදහස් කරලා බැඳුම් අතහැරලා යනවා අපි පිරිසිදුවේ කියලා වැරදි වැඩ සෑම නැත පව් විසර ගති සැම නැත සංසිඳී සිත ගත නිදහසක් කෙරෙති සිහියට එත එබඳු සිත නැගීලා සියලු ගත හිත නිවිලා නිදහස් කෙරීලා ලැබේ සුදු එලි සුවද ලැබීලා නිකායේ වාතේ සෑමේතන සුදු බුදු රසක් නැගීමෙන බබලාගින සොඳින යාවි සෑමේ බර අතර ලැබීමින නිදාහසට සිට ඇත අල්ලන ලොවට සිට නැත පකිනේදී ලොවේ නැත මෙවන් දිවි පමනක් ගෙවෙනු ඇත දෙවැනි දහනින්නේ අරිසව් වෙතට වන්නේ ඒ ගුණ දකින්නේ සවොම ඒ දහනට ඇදින්නේ එළිය ඇති ගත වට වට පෙර මුහුණ සම වට නිදහසම සිරුරට දැනෙයි බර නැත එළිය සුව පිට හිත නැත බඳින්නේ මේ සෑම ලොවම වන්නේ බුදු සහු දකින්නේ අතර ගිය විට සැනසුමෙන්නේ අල්ලා විඳින තැන නැතේ කිසි සැනසුමක් ගින ලෝසත දිරවෙතන මෝහේ පමනයි එතන විසදින අවිදුවට බැඳීලා හරි හරි හොඳයි කියලා අදහස් නගලා තබයි ලෝසත එතන බැඳලා අප දහම තුල ඇත අවිදු දුරු කළ ධම් වෙත අදෑස හැර ලිස ඇත දතිමු අවිදුවේ හැරපු එම අත ලෝකෙට නොබැඳී ඇත කිසි තැන නොබැඳී හිතගත අද සැමෙත පිහිටත වට කරපු සුදු බුදු රසක් වෙත සැවම එහි වෙනවා විස කඳුරු නැති වෙනවා නිදාහසට යනවා කයද එළිය කිනි සැකසෙනවා එළිය නිදාහස ඇත එලෙසට දුටුවෙමුත් වත එනමුත් මුනි දුගත දහමේ දුන්නා අනියතයි ඇත අනියතම වන්නේ දුක අනත විලසින්නේ මොන හැද කියන්නේ ඉවත් එහි ගොදුරක් මෙවන්නේ ඒ බඳු ලොව යයි තන කොතෙක් හොඳ කීවත්ගෙන මනාපව අරගෙන ඉන්ට හොඳ තැන යයි නොමැතගෙන එසේ බලවනවා මේද අත්හැර ලනවා එළිය මතු විනවා තයි අඟ පසඟ නොම විනවා තනි එළිය පිට වෙත බාහිර ලොවට නොම යත වරක් කිසිදැන් නැත පියලු කය එලි පිටක් විස වෙත සිවුදහන විනේවා ආසාදමිද පනේවා නැති ලෙසට විනේවා දනුම පමනක් මිතන විනේවා දනුමත කියලා ලැබුවත් හෙලී මාලා හුවලෙසට වීලා දිනෙයි සිව් දහන ප්‍රේම පාලා සිව්වැනි දහන වෙත බුදු දරුවන්ට හිමි අත වසින්නේ ලැබ ඇත එහිද බඳුමක් කිසිදු කිසි නැත එහි තතු දකින්නේ මොනවද එහි තිබෙන්නේ හේතුඵල යන්නේ දෙයක් හැර තව කුමද වන්නේ පැවතුමම මෙම තන ඇත පිරිසිදුය කියමින කාද සිත් නැතිවන ලෙස කිවත් දිවි මගක් ඇතගෙන ජීවත් වෙන්නට ජීවත් වෙන්නට මේතන මට හොඳ කියවනවා ජීවත් වීමෙහි ආසා බැන්දොත් අවිදුව එමෙතන ලියලනවා අවිදුව තණ්හා කරනට වැදගත් බී නැති බව සිහියට එනවා එබැවින් මොන දේ හැදයයි කීවත් නිදහස් කීවත් නොම දෙනවා එමෙතන නොබැඳී හිත ගත යයි සියලු දනා අතර ජමුවේ විට නිදහස උරුමේ උනා විඳිනට කෙනෙක් නෑයිම දාති බඳු වනා ඒතුම් නිවනේ නිදහස් තනේ ලෙස උනා ගතිත කියන දෙක පහළව එහි ඔන්නේ නැහැ කිසිම විලකට යන තන ගන්නේ ඉදිනද තනක් යන ඉන තන යයි ඔන්නේ නැති වෙයි මේ බඳු ධම් දුටු විට සමාතින්න යේ ධම් රසය වෙත සෑම අයේ ඇදීවා මේ ධම් ගුණ කඳින් ඒ සුවේ දකීවා අතහැර විදුන විට සෑම සංසිඳීවා යලි භවයකට නම් ගත හිත නොවේවා සම්බුදු සරණ බලයෙන් මේ ධම් දැකලා අනියත නිතරු දුක් දින ලෝකයේ දැකලා ඒකෙන් මිදුන තැන නිදහස් බවේ දැකලා ආවි මුනි වෙන විත අප බුදු මගේ දැකලා අතහැර මිදුන විට සිව් දැහැනිද නොමැත ගත හිත දෙක සමග සම්බන්ධයද නැත ඒතතු අරිහත් වූපලෙහි දහම දෙත නොබඳුම සියලු තන දැන් පරමුණුද ගත සෑමතන සියලු අරමුණු අත් හැර දමලා ලෝකයේ කිව්වේ සෑම මිය භව සිහි කරලා මතු මෙම ලොවට නොපතමි නොම එමි කියලා සමහිත මුදමු මුදු මග ඵලයට නමලා මේ බුදු ගුණෙති මගේ ඵලදම් සිසිල තනා සමතම වැටෙහින්ත මොහොතක් නිහඬේ දිනා නිහඬව තබමි සමවත අරි ගුණේ නිදනා බුදු සමවතම වේවා මගේ ඵලයේ දිනා සෑම තැන සෑම තෙමී ලොව ඉපදුම ඔන්නේ අටගෙන බිඳෙයි මොහොතින් මොතම දන්නේ අතහැර දැමුව විට කිසි දැන නොබැඳින්නේ නිදාස් කළා සෑම අවිදුව නැසමින්නේ මේ බුදු සුවයේ සෑම අය අද පිහිටාවා මගපල ලැබින ලෙසටම සිත සැකසුවා තුම් ගුණ සුවෙන් සෑම අතහැර සැනසීවා දහමින් දැකම සෑම ලොව අත්හැරලාවා මගපල සැක සීලා බුදු ගරු ලෙස වේවා මතු එම උපත හැර සැනසුමේ සත වේවා මේ සුව දහම බුදු මග සුවයම වේවා මොහොතක් නවතා තබෙනිමි සමවති වේවා බුදු මග සමවත ලැබලා නිදහස මතු කර බුදු දරු ලෙස තබලා සම්බුදු රජින්දුගේ ධම්පද මගගෙන ඵල ලැබු ගව් පිරිසක් සදලා මෙලෙස ධම්මගේ පිහිටෙව් සමවත හිතු හිතු මොහොතෙම සිහි කරලා නිදහස් වන්නට නිදහස් සමයට සබනට ආදීකන දෙමි වඩලා බුදු මගේ දහම අතහැර මිදු නම ලැබිනා ඒ ගුණ කඳට නැමුවා නිදහස් කෙරුණා සමවත් ගුණය හිතු විට එතැනෙත ලැබිනා අදිතන තබා ඇත සැමතම මෙත් සිටිනා බුදු දරුවන්ට බුදු ගුණ සැම සිහි වේවා ධම්මගේ දහම සැම අරුතය වැටහිවා සංගුණ සංවරය නිතරම පිහිටාවා සමගුණ ලැබී මග ඵල සමවත වේවා වඩනා දැන වැඩි වැඩි ධම්මගේ දැකලා නිදහස් සිහි නුවණ ඒ ගුණයෙන් වැඩිලා දැකගෙන දිවස දිව කන පරිතිත් සකලා අදිචන් පරිදි වේවා බුදු ගුණ දැකලා ලෝවිත සිත දේවා තම ගුණ සිහි ගන්නේ වැඩුනම සතෙතේ මොක් ඵල මතුවන්නේ සැකසා කුකුත් දුරු වී සත තැනෙතින්නේ අදිටන් පරිදි වේවා එම ගුණ ගන්නේ අරගෙන උතුම් මහා බල ඉදු පෙළ හරිනා දැනගෙන ලොවට බොදු දරු පහළව ඉතිනා සිත දෙන ආයුරුවේ වයිදාමින් බැතිනා තමතම ලැබේවා එම ආතිරි කරුණා යහගුණ බලෙනි බුදු දරුවන් ලොව දැකලා අතහැර නිදෙන ලෙස බුදු ගුණයට නැමිලා මේ සිත පතුරුවා බුදු සමවතේ තබලා ගන්නෙමි සිහියකින් බුදු දහමට මෙකලා බුදු දරුවන්ට සැනකින් සමවදින තැනා තැනකින් නැගින ගුණ නුවණක් හිමිම උනා එලෙසින් දැහන් සමවැද හිතු මොහොතකිනා පියවිම වන්ට හැකි නුවණක් හිමිම උනා ඒසෙත මේ සමෙත ආසිරි මද වේවා කිසියම් විටක නිදි මත විස නොමෙදීවා තැනකින් දහම් සමවත වෙතගෙන යාවා තැනකින් අවිදි බව පින් පියවිම වේවා හිතු පැතු මොහොතේ කම්පා නැති විලසින්නේ ලැබගෙන උතුම් ගුණ මගේ සමවත පින්නේ බුදු නැන පහළ වී සිව්සක් දකිමින්න මගපල නියත වූයි සමතම ඔන්න මේ සෙත් ගුණෙන් මහසිත සමතම වේවා බුදු රජ ඉදිරියේ බුදු සවුලෙස ඌවා මේ සෑම දිනෙම ඒ සෞගුණෙහි වූවා දැන් මුනි රජින්දු දුටු ලෙස net හැරවා වා සාදු සාදු සාදු